ආනන්ද මහ හිංකන්ද මහත්මයා ස්වාමීන් සරණයි ස්වාමීන්ස දැන් අපේ අර ඔබ වහන්සේ දැන් සඳහන් කරන්නේ ප්‍රතිසන්දි චිත්තේ අරමුණ තමයි භවංගයේ දිගටම යන්නේ කියලා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ ඒ එතන ඇත්තම මේ එහෙම තමයි මම මුලින්ම අහලා තියෙන්නේ. ඒතර ඒ මට ඇත්තටම ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඒ අරමුණ එකම අරමුණක් කොහොමද දිගටම භවංග චිත්තේ තියෙන්නේ කියන එකයි. ඒක එක දෙවෙනික ස්වාමීන් වහන්සේ පදස්සර මෙදම් බික්කවේ කියලා අපි කියන්නේ භවංග හිතේ කියන්නේ හැම වෙලාවෙම ප්‍රභාශ්‍රය කියලා. එතකොට ප්‍රතිසන්දිය ගන්න මොන අරමුණක් වුණත් ප්‍රභාශ්‍රය වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කියන එක දෙවෙනි ප්‍රශ්නේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ආ ඇත්තටම අරමුණ මත නෙමෙයි සිත ප්‍රභාස්වර වෙන්නේ ඒ අරමුණ පදනම් කොටගෙන ඇති උනේ කුසල් සිතක් නිසා දැන් අරමුණ අපි හිතමු මල් ටිකක් පූජා කරප එකක් වෙන්නට පුළුවන් දානෙ ටිකක් දීප් එකක් වෙන්නට පුළුවන් එතකොට දානෙ ටිකක් දීප් එක මුල් කොටගෙන කෙනෙකුට ඕනනම් අකුසල් සිද්ධ කරගන්නත් පුළුවන් බුද්ධ රූපය දැකලායි බුද්ධ රූපය ඒ බුද්ධ රූපේ පාදක කොටගෙන කෙනෙකුට ඕනනම් අකුසල් සිතක් ජනිත කරගන්නත් පුළුවන් එතකොට අරමුණ වෙන්නේ බුද්ධ රූපයක් වෙච්ච පමණට අපට කියන්න බෑ ඔහුට ඇති වෙන සිත කුසල් සිතක්ද අකුසල් සිතක්ද කියලා ඒ නිසා අරමුණෙහි නෙමේ විශේෂත්වය තියෙන්නේ. ඒ අරමුණ පිළිබඳව ඇති කරගන්නා මානසික தත්ත්වය. එතකොට ඔහු මේ මානසික தත්ත්වය අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් නම් ඇති කරලා තිබුණේ ඒක ප්‍රභාස්වර සිතක්. අන්නේ කුසල සිතක් මනුෂ්‍ය භවයට පාදක වෙන නිසා තමයි මනුෂ්‍යාත්ම භාවයක ප්‍රතිසන්දිසිත භවාංගසිත පිරිසිදුයි කියලා හඳුන්වන්නේ අරමුණ මත නෙමෙයි ඒ අරමුණ පාදක කොටගෙන අලෝභ අද්වේෂ අමෝහ අමෝහ නැතත් අලෝභ අද්වේෂ හෝ එතන ජනිත වෙලා තියෙන නිසා ඒවා කුසල මූලයන් කුසල මූලයන් ජනිත වෙන සිත කුසල් සිතක් ඒ කියන්නේ පිරිසිදු සිතක් අන්නේ පදනම මත එතකොට ප්‍රතිසන්දි සිත නිරුද්ධ වෙනකොටම නැවත නැවත දැන් මේ මේ සත්වයා බාහිරින් චක්කු විඥාන සෝත විඥාන වශයෙන් අරමුණු ගන්නෙ නැතිනම් මනෝ විඥානත් අමතරව පහළ වෙන්නේ නැතිනම් මේ චිත්ත සංතතිය පවත්වන්න වෙන ඔහුට අරමුණු මොකක්වත් වෙනත් අරමුණක් ගන්නෙ නැත්තම් ගන්න තියෙන එකම අරමුණ අර ප්‍රතිසන්දියේදී ගත්තු අරමුණයි. ඒ නිසා තමයි ඒ භවංග සිතට ප්‍රතිසන්දිය අරමුණමයි පදනම් වෙන්නේ කියලා කියන්නේ. ඒතර ඒ ප්‍රතිසංසිත නිරුද්ධ වෙනවා. ආයෙත් ඒ අරමුණම ගනිමින් ආයෙත්. ඇත්තටම වෙනත් වචන වලින් කියනවා නම් ප්‍රතිසන්දේසිතම නැවත නැවත ඇතිවෙනවා වගේ වැඩක් තමයි එතන වෙන්නේ. නමුත් ඒ පළමු සිතට විතරයි ප්‍රතිසන්දේසිත කියලා කියන්නේ. ඒන් පස්සේ ඇති වෙන සිත් පෙළට කියන්නේ භවාංග සිත. ඒ වච ඒ නමේ වෙනස විතරයි නැත්තම් එකම සිත තමයි ඒ නැවත නැවත නිරුද්ධ වෙවි යලි යලිත් පහළ වෙන්නේ. ශ්‍රවණස එතෙන්දී දැන් ඒ අපි හරි ප්‍රතිසන්දීන් එන ඒ අරමුණත් එක්කලා එන කුසල අකුසල හිත අමතරව ඊට පස්සේ අපි කියන්නේ නැවත නැවත ජවන හදනවනේ ස්වාමීන් වහන්සේ නේද? ඒ ඒ ජවන වලින් බලපෑමක් වෙන්නේ නැත්ද? ඔව් නැවත නැවත ජවන හදන්න වෙනත් අරමුණක් මුල් වුණොත් වෙනත් අරමුණක් එක්ක තමයි ජවන්සිත හදන්නේ. මේ දැන් වෙනත් ඒවා නැතිකොට නෙමෙයි භවංගසිත පහළ වෙන්නේ. හ්ම්. වෙනත් සිතක් නැති අවස්ථාවල. එතකොට චක්කු විඥානේ ඇති වෙනවනේ එතනින් එහාට භවංග චලන භවංග උපච්ඡේදක එතනින් ඒක කැඩිලා අනිත් පැත්තේ අර අර ගත්තු අරමුණත් එක්කලා ඊට පස්සේ ජවන්සිත හදනවා. එතකොට අඩුතරමින් චක්කුසෝත ඝාන ජීවහා <clears throat> කාය විඥාන කෙසේ වෙතත් හුදෙක් මනසටම අරමුණක් ආවොත් එහෙම පෙර භවයේ වෙනත් අරමුණක් ඒ වෙනත් අරමුණක් ආපු ගමන් ඒ අභිනව අරමුණත් එක්කලා ජවන්සිත හදනවා. යමන් සිත් ජනිත වෙනවා. හැබැයි දැන් මේ වෙනත් අරමුණු මොකක්වත් නැතිනම් අර ප්‍රතිසන්දීගත්තු අරමුණ ගන්නවා හැරෙන්නට වෙන <laughs> වෙන චිත්තසංතතිය පවත්වන්න විදිහක් නැහැ. එහෙමයි. වෙනත් අරමුණක් තියෙනවා නම් ඒක. ඔව් වෙනත් අරමුණක් තියෙනවා නම් ඒකත් එක්ක තමයි පවතින්නේ. එහෙමයි සන්නස්. හොඳයි තෙරුවන් සරණයි ස්වාමී. තෙරුවන් සරණයි. ඒක තව ඉතින් ටිකක් හොඳට කල්පනා කරනකොට කරනකොට තමයි අපිට ඒක ඔළුවට හොඳට තහවුරු වෙන්නේ. එහෙමයි. ආ. හොඳයි ස්වාමී. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.